ප්‍රකාශ කරේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ දේශනාවක් දෙපස් කරන්නේ කියලා. කාල වේලාවට අනුව මේ ඇයට තේරෙන කාරණා පමණක් සම්බන්ධ කරන පරිදි ඒ පිළිබඳ සරල දේශනාවක් ඉදිරිපත් කිරීමටයි අප අදහස් කරන්නේ ඒ සාවධානව අහන්න. බුදුරජාණන් වහන්සේ මේ දේශනාවක් දේශනා කොට වදාළා තිබෙනවා. චතුර්ණං කෝ භික්ඛවේ ධම්මාණං අනුමෝදාප්පට වේදා එව මෙ අනුණං කෝ භික්ඛවේ ධම්මාණං අනුමෝදාප්පට වේදා මේ ධර්ම හතරක් නොදක්කම නිසා ඒ වගේම ප්‍රතිවේද නොකළ නිසා ඒ වෙනතන් දීපමද්ධාන සංදායකන් සංසාරතන් මේ දීර්ඝ වූ සංසාරයේ සතර සැරිසරසරා සැරිසරා පැමිණිය අහංචේව තුම්හා කංච ඔබලාත් මම ඔබලාත් මමත් මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් නොදක්කම නිසා මේ තරම් විශාල දීර්ඝ සංසාරේ සැරිසරමින් පැමිණියා කියන එකයි ඒ අදහසපත් මේ සංකතුන් නම් මේ ධර්ම හතර මොකන්ද දුක්ඛ සාරය සත්‍යස්ස දුක්ඛ සමුදය සාරය සත්‍යස්ස දුක්ඛ නිරෝධ සාරය සත්‍යස්ස දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ආර්ය සත්‍යස්ස අනුමෝදා අපටිවේලා එවම යම් ඒ විදිහට දේශනා කරනවා මේ චතුරාර්ය සත්‍ය ධර්මය හරියට නොදක්කම නිසා මේ විදිහට සංසාරය පුරා දෙකින් දෙකට ගමන් කළේ කියලා මේ අනුභෝධ සූත්‍රයේ දක්වන පාඩයක් අපි ඉදිරිපත් කළේ. එතකොට මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව පොත්පත්වල දක්වා තිබෙන කරුණු ඕනෑම කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන් පොත්පත් කියවලා මතක තබා ගන්නට පුළුවන් ඒවා පිළිබඳව නිරන්තරයෙන්ම මේ ඇයට ධම්ම ශ්‍රවණය කරන්නටත් ලැබෙනවා. ඒ කරුණ ගැන මම හිතනවා මේ ඇයට අවබෝධයක් ඇතේ කියලා. දුක්ඛ සත්‍ය කියනකොට බුදුරජාණන් වහන්සේ කතමංජ දෙකේ දුක්ඛං අරිය සත්‍යං ජාති දුක්ඛ ආදී වශයෙන් දක්වා ඇති පාඩියත් මේ ඇයට කටපාඩම් ඇති සමාවෙයි. ජාති දුක්ඛය, ජරාය දුක්ඛය, ව්‍යාධි දුක්ඛය, මරණය දුක්ඛය ශෝක පරිදේව දුක් දුම්නස් දුක්ඛය ප්‍රියප්පිය ප්‍රියන්හා වෙනවීම අප්‍රියන්හා සංපයුක්ත වීම ලද දෙයින් ලැබීම කැමති දේවල් වලදීන් මේ ඔක්කොම දුකක් කියලා අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා සංකේතයෙන් පංච උපාදානස්කන්ධා දුක්ඛ පිටියෙන් මේ පංච උපාදානස්කන්ධයයි දුකයි කියලා ප්‍රකාශ කරන්නේ මේකයි දුක්ඛ සත්‍යය මේ පොත්වල තියෙන කරුණු කවුරුත් කියනවා ජාතිය මොකද්ද ජරාව මොකද්ද මේවා ඕනනම් විස්තර කරන්න පුළුවන් ඊළඟට දුක්ඛ සමුදය සත්‍ය විස්තර කරනකොට යායන් තන්නම් පොණු භවිකානන් දිරාග සහගත තත්ත්ව තත්ත්වඥාන්දිනී ශ්‍රී ලංකාම් තන්නම් භවතන්නා විද්වතන්නා කියලා ප්‍රකාශ කරන පරිදි මේ දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ තණ්හාවය ඒ තණ්හාවේ කොටස් තුනක් තියෙනවා ඒ කාම තණ්හාව භව තණ්හා විභව තණ්හා මේකත් පොත්වල තියෙනවා කවුරුත් කියනවා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ සත්‍ය කියනකොට ආයේ මේ වාරිය වටංගකෝ මග්ගෝ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි ඒක තමයි ශේතේදන් සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන ඒ අංග 8 ඊළඟට දුක්ඛ නිරෝධ සත්‍ය ප්‍රකාශ කරනකොට යෝතස්සාය තණ්හායසේ සේදාගි නිරෝධෝ සාගෝපටි සග්ගෝමුත්‍ය අනාලය මේ විදිහටයි ඒක දුක් නිරෝධ සත්‍ය බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ඒ සංහාවේ එක බිඳුවක්වත් එක ශේෂයක්වත් ඉතුරු නොවේ සම්පූර්ණයෙන්ම නිරෝධශේෂ වශයෙන් අත්හැර දැමීම නිරුද්ධ කර දැමීම නිරෝධ සත්‍ය කියලා ප්‍රකාශ කරන්නේ මේ පිළිබඳව විවිධ තැන්වල බුදුරජාණන් වහන්සේ දේශනා කළ පාඨවල කොහොම අදහස් අරගෙන එකතු කරලා ඒක පොතක් නියලා තිබ්බත් ඒ පොත කියලා කටපාඩම් කරගෙන සිටියත් මේ ධර්ම හතර අවබෝධ කළාය ප්‍රත්‍යක්ෂ ප්‍රතිවේද කළාය කියලා කාටවත් කියන්නට බෑ. එහෙම කෙනෙකුට ඒ දැනුම තියෙනවා නම් කියන්නට පුළුවන්කම තිබෙන්නේ අපි චතුරාර්ය සත්‍ය ගැන කියන කරුණු අහලා තියෙනවා, කියවලා තියෙනවා, ඒව ගැන අපිට මතක සටහන් දැනීමක් තියෙනවා කියන එක පමණයි. මේක පිළිබඳ අවබෝධයක් තිබෙනා නම් ඇත්ත වශයෙන්ම 100% චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ අවබෝධයක් ඇති කෙනා රහතන් වහන්සේ කෙනෙක්. ඊට මඩක් අඩු කෙනා අනාගාමී කෙනෙක් ඊටත් මඩක් අඩු කෙනා සකදාගාමී කෙනෙක් ඊටත් ටිකක් අඩු කෙනා සෝවාන් වූ කෙනෙක්. ඉතින් මේ චතුරාර්ය සත්‍ය ධර්ම අතුරෙන් විශේෂයෙන්ම නිරෝධ සත්‍යය පොත්පත්ජන භූමියේ සිට කිසිම කෙනෙකුට අවබෝධ කරන්නට බැරි ධර්මයක්. ඒ කියන්නේ නිරෝධ සත්‍ය කියන්නේ නිර්වාණ ධාතුව. ඒ නිර්වාණ ධාතුව සෝවාන් වීමේදීවත් අඳුම වශයෙන් සෝවාන් වෙලා පරිසම්මාත වල සම්වැදලා නිරෝධ සත්‍ය මේකයි කියලා අත්දකින්නට නැහැ කෙනෙකුට කිසිම ආකාරයකින් නිරෝධ සත්‍ය කියන්නේ මේකයි කියලා ප්‍රත්‍යක්ෂ කරන අවබෝධ කරගන්නට හැකියාවක් නැහැ. ඉතින් මේ ඒ චතුරාර්ය සත්‍ය ධර්ම අතරේ නිරෝධ සත්‍ය කෙසේ වෙතත් අනිත් අනිත් මාර්ග සත්‍යයන් තුන පිළිබඳව අවබෝධයක් පුත්තජන භූමියේ ඉන්නාට ඇති කරගන්නට පුළුවන් ඒ පිළිබඳව අවබෝධයක් ඇති කරගත යුතු වෙනවා. එතකොට දුක්ඛම අනිසත්‍යං දුක්ඛම සත්‍ය කියනකොට මේ ඉතාම වැදගත් කතාව තමයි සංකේතේන පංචපාදාන සංගා දුක්ඛ කියන කතාව. කෙටියෙන් කියනවා නම් මේ පංචස්කන්ධයේ පැවැත්මමයි දුකයි කියන එක. මේක බුදුරජාණන් වහන්සේ වෙනස් තැනකදී දක්වා තිබෙනවා පවස්සන් දුක්ඛං අපස්සන් සුඛං තී සම්පදේ ඥානන්තය. මේ පංචස්කන්ධ ධර්මයන්ගේ පැවතීම ඒකාන්ත වශයෙන්ම දුක්ඛය මේ සංසාරිකස්කන්ධ ධර්මයන්ගේ නැති වී යාමක් සම්පූර්ණයෙන්ම නැවත නූපදින වශයෙන් නූපදින ලෙස නැති වී යාමක් වෙනවා නම් ඒක සාන්ත පදයේ පිළිබඳ නිවන පිළිබඳ නුවණ කියන කතාවයි ඉදී ප්‍රකාශ කරන්නේ. එතකොට මේ පංචස්කන්ධයේ පැවතීමයි ඒකාන්ත වශයෙන් දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක ආදී ඔක්කොම දේවල් නැතිවන්නේ මේ පංචස්කන්ධේ පවතින නිසා. ඒ වගේම තමයි ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී දුක්, අපේ සංප්‍රයෝග දුක්, ප්‍රිය විප්‍රයෝග දුක් ආදී විවිධාකාර කායික දුක් වේවා, මානසික දුක් වේවා මේ කවර දුකක් අපිට අත්දකින්නට සිදුවනත් අත්දකින්නේ අන්තිසාර නිසා නෙවෙයි මේ කියන පංචස්කන්ධ ධර්මයන් පවතින නිසා. ඒ පැවැත්ම තිබෙන තාක්කල් දුක එතන පවතිනවා. බුදුනත් මේ පංචස්කන්ධය පවතින සාකල් දුකේ කෙලවරක් නැහැ. රහත් වුණත් දුකේ කෙලවරක් නැහැ. පින්නම් පාන මොහොත දක්වාම දුක ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේටත් ඒ දුක ඇති වුණා සමහර විට සූත්‍රවලින් දක්වලා තියෙනවා. බාහ්‍යමේ දුක්ඛ වේදනා කියලා මගේ මේ දුක් වේදනාව නිසා දරුණු වශයෙන් දැනෙනවා කියන්නේ. කතා බුදුරජාණන් වහන්සේ බව සරියුත් සාම්ද්‍ර මොගලන් ආම්ද්‍ර මේ සෑම රහතන් වහන්සේ කෙනෙකුට විවිධාකාර කායික දුක් බොහෝසේ ලැබුණා ඒ කායික දුක් මානසික දුක් වලට පරිවර්තනය කරගත්තේ නැති එක පමණයි වෙනස කෙසේ වෙතත් ඒ කායික දුක් අත්දකින්න සිදු වෙනවා ඒක නිසා මේ දුකේ කෙලවර සර්ව සම්පූර්ණ වශයෙන් දුකේ දිවි යාම කියන පිරිනොම් පෑම අත්‍යවශ්‍යතාවට පසුයි එයින් පෙර රහත් වුණත් පසේ බුදුනත් බුදුනත් ඒ පංචස්කන්ධයේ ප්‍රවැත්ම යම් තැනක තියෙනවා නම් ඒ ප්‍රවැත්ම තිබෙන සාකල්ම දුක පවතින. මේක හරියට තේරුම් ගත යුතු කාරණාවක්. තමන්ගේ රූපය අරගෙන නම් තමන්ගේ නාමස්කන්ධය අරගෙන කල්පනා කරලා බලන්න මේ නාම රූප දෙකෙන් අපි දුක්ක් දකින්නේ කොමකින්ද කියලා. යම් කිසි කෙනෙක් අතීතම අතිශයින් දරුණු දුකකටපත් වෙලා විශේෂයෙන් රෝගයකට බඳුන් වෙලා විශාල නැත්නම් මානසිකකට බඳුන් වෙලා විශාල දුකක් විඳින කෙනෙකුට ඔහුට සිහි නැතිවීමට අපි ඉන්ජෙක්ෂන් එකක් වගේ එකක් දෙනවා. ඊට පස්සේ ඔහුගේ කිසිම දුකක් ඒ ඒ මෙහෙතේ ක්‍රියාකාරීත්වය තිබෙන තාක්කල් දැනෙන්නේ ඒ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය සාමකාලික වශයෙන් නතර කළාට පස්සෙ වේදනානාශකයක් දීමින් හෝ කවර ආකාරයකින් හෝ අර දුක අපට දැනෙන්නේ මේ කතාව කිව්වේ මේ දුක්ඛ සත්‍ය අපට දැනෙන්නේ කොහෙටද කියන එක තේරුම් ගැනීම සඳහා දුක්ඛ සත්‍ය රූපස්කන්ධයේ පහළ වුණත් දුක්ඛ සංකය දැනෙන්නේ දුක අපට දැනෙන්නේ අපේ නාම ධර්මයන්ගේ ප්‍රගත්ම තිබෙන සමනයි. සිතේ ප්‍රගත්ම තිබෙන සාස්කාර දුක එතන තිබෙන. මේක බොහෝ දෙනෙක් නොදන්නා කාරණාවක් නොසිතන කාරණාවක්. මොකද මේ ජාතිය, ජරාව, ව්‍යාධි මේ ඔක්කොම ඇඟටනේ ශරීරයෙන් දැනෙන්නේ. මේ ව්‍යාධි අපිටම දැන් ජරාවට කෙනෙක් පත් වෙනවා. මේ ජරා දුක කාටද දැනෙන්නේ? මේ ජරා දුක දැනෙන්නේ සමාගයේ සිත පවතින නිසා. සිතේ පැවැත්මක් නැත්නම් ජරා දුකක් නැහැ. විවිධාකාර ව්‍යාධි දුක් රෝග පීඩා දුක් ඇති වෙනවා. මේ විවිධ රෝග පීඩා වලින් ඇති වෙන දුක සහට දැනෙන්නේ සිතේ පැවැත්ම තිබෙන නිසා දැනෙන්නේ. සිතේ පැවැත්ම යතන දුක් මේ ව්‍යාධි දුක කියලා අපි කතා කරන්නේ. අපේ සංකේම දුක් ඇති වෙන මේ දුක කොහට දැනෙන්නේ? කායික වශයෙන් දැනනවා මානසික වශයෙන් දැනනවා ඒ සියල්ලම අපේ සිතේ පැවැත්ම නිසා ඒ දුක අපිට දැනෙන්නේ. ඒ වගේම තමයි ප්‍රියංගෙන් මෙන්නේ මේ දුක ඔක්කොම සිතට දැනෙන්නේ. කැමැති දැනවලදී මේ දුක ඒකත් දැනෙන්නේ සිතටයි. ඒ වගේම තමයි මේ මරණ දුක. මරණ දුක අපි හිතනවා අපේ කයට දැනෙන දෙයක් දෙයක් කියලා. කයට දැනෙන දෙයක් නෙවෙයි. කය ඇසුරු කරගෙන මේ දුක කියන්නේ නාම ධර්මයක්. ඒ නාම ධර්මයන්ගේ ප්‍රයත්න තිබෙන නිසා තමයි දුක තේරෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න දුක කියන්නේ නාම ධර්මයක් කියලා. දුක කියන්නේ රූපස්කන්ධය නෙවෙයි. දුක කියන්නේ නාමස්කන්ධයේ ප්‍රයත්න. ඒ කියන්නේ රූපස්කන්ධයේ විතරක් පැවතුනා නම් නාමස්කන්ධේ නැතුව ඒ රූපස්කන්ධයේ තියෙන තාක්කක් කිසිම දුකක් නෑ. හරියට බහක් ගලක් වගේ පැත්තක තියෙන. ඉච්චරයි. අර අසංයතලයේ ලෝකයේ මිනිස්සු සත්වයේ පිටිලා ඉන්න කල්පවන්තයන් ජීවිතේ තියෙන කිසිම දුකක් නෑ. ඔය ඉතින් මල කනක් වගේ නැත්නම් නැති රූපයක් වගේ, ඉති රූපයක් වගේ ප්‍රතිමාවක් වගේ රූපස්කන්ධයේ පවතිනවා කියලා දක්වා තිබෙන පොත්වල කල්ප 530 පවතින ඒ කල්ප 500ටම උන්ට කිසිම දුකක් නැහැ මොකද මේ සිතේ තියෙන ප්‍රඥා ඒකාන්ත වශයෙන් දුකක් වශයෙන් අවබෝධ කරගෙන දීචිත්සං කියලා මේ සිත කෙරේ නිග්‍රහ කරලා හතරවෙනි ධ්‍යානයෙන් පස්සේ කළ යුතු භාවනාවක් තිබෙනවා. ඒ භාවනාව කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි ඒ ලෝකවල ඒ ආකාරයෙන් ඉපදෙන්නේ. එතකොට ඒ රූපස්කන්ධය තවතින් තිබුණට කිසිම ආකාරයෙන් ඊටාම සුළු දුකක්වත් ඒ මේ කල්ප සංසිය පුරාම උන්ට දැනෙන්නේ. මේක නම් එකක් පැහැදිලිව තේර කරුණ තමයි මේ නාම ධර්මයන්ගේ ප්‍රත්‍යය අන්තාකල් පවතිනවා නම් ඒ තාකල් දුක එතන පවතිනවා මේ පංචස්කන්ධයේ රූපස්කන්ධයේ ප්‍රත්‍යය නෙවෙයි වැඩගත් වන්නේ නාමස්කන්ධයේ ප්‍රත්‍යය කියන්නේ. එතකොට මේ නාමස්කන්ධයේ ප්‍රත්‍යයෙන් තමයි අපි සෑම දුකම අත්දකින්නේ. ධාති දුක වුණත් අපි අත්දකින්නේ ඒ සිතේ ප්‍රවැත්ම පවතින නිසා. සිතේ ප්‍රවැත්මක් නැත්නම් සිතේ ගැන දැනීමක් නැත්නම් කිසිම ආකාරයෙන් දුකක් කිසි කෙනෙකුට අත්දකින්නට හැකියාවක් නැහැ. කිසිම දුකක් විඳින්නේ නැහැ. ඒ නිසා ඒ නිසා මේ සිතේ ප්‍රවැත්ම තමයි ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සත්‍ය කියන්නේ. කවර සිතක් පැවතුනත් ඒක දුක්ඛ සත්‍යයි. මෙන්න මෙතෙන්දී ගැඹුරු තැනකට යන්නේ. දැන් අපේ සිතේ පැවැත්ම නිසා විවිධ දුක් පිළිගැනීමේ කියන කතාව කාටත් තේරෙන සරල කතාවක්. දුකක් තියෙනවා නම් ඒ දුක විඳින්නේ සිතේ පැවැත්ම නිසා සිතතාවකාලික හෝ නතර කරා නම් දුකක් විඳින්නේ නැහැ කීනෙත් කළා වගේ තත්යකට පත් කරාම කිසිම දුකක් නැහැ. එතකොට සිතේ පැවැත්ම තිබෙන එකම දුකක් කියන කතාව ඒ වගේ සුළු මේ සරල කතාවක් නෙවෙයි. අපි හිතමු කෙනෙක් ධ්‍යානයකට සම්වැදී සංවාදයෙන් සිටිනවා. ධ්‍යානයේ සෝය නිරාමිෂ සෝය. නැත්නම් ඵල සම්මතවල කෙනෙක් සම්වැදී වාසය කරන නිවන් සුව අත්දකිනවා. එතන සිතේ පැවැත්මක් තියෙනවා. මේ සිතේ පැවැත්මක් දුක දුක්ඛ සත්‍යයක් වෙනවා. අපි හිතමු අපි සිතේ සතුටකින් යුතුව ඉතාම සන්තෝෂයෙන් යුතුව කටයුතු කරන අවස්ථාව සිතේ පැවැත්මක් තියෙනවා. ඒ සිතත් ඒකාන්ත වශයෙන් දුකක් වශයෙන් දුකක් බවට පත් වෙනවා. නැත්නම් පංචේන්ද්‍රයන් අරමුණු කරමින් පංචේන්ද්‍රයන් අසුර කරගෙන විවිධාකාර සැප කෙනෙක්වත් බැහැනවා. කායසන රූප දැකලා කනට ශබ්ද අහලා ආදී වශයෙන් ඒ පංච සංවස්තුන් අරමුණු කරගෙන කෙනෙක් සැප දකිනවා. මේ සැප දකින විට සිතක් තමයි පහළවන්නේ වේදනා ස්කන්ධයේදී අල්ලගෙන දඟලන්නේ. ඒ වේදනාව තමා විසින්ම අරගෙන තමා විසින්ම ඇති කරගත් වේදනාව ඒකින පැටලි පැටලි කටයුතු කිරීමක් තමයි එතන තියෙන්නේ. එතකොට එතනට ඒ නාම ස්කන්ධයක් කියනවා. ඒ නාම ස්කන්ධයේ ප්‍රත්‍යක්ෂ ඒකාන්ත වශයෙන් දුක කියලා සාමාන්‍ය සත්‍යයක් නැහැ. මොකද එතන සතුටක් සැපන්නේ තියෙන්නේ. කාම වස්තුන් පිළින් ඇති වෙන සැපේ නෙවෙයි, නිරාමිස්වාසයෙන් ඇති වෙන ඒ ධ්‍යාන සැප, ඒවත් නැත්නම් පංචසමාත සංවාදිනේ පාත්නාව සිටේ කරන් පෝ ඒකාන්ත වශයෙන් දුක්ඛ සත්‍යයක් වශයෙන් තේරුම් ගැනීමයි වැදගත් වන්නේ. පවත්තන් දුක්ඛං අපවත්තන් සුඛං මේ සිටේ පැවැත්ම යන්තාත්තම් පවතිනවා නම් ඒ සාකල් දුක පාදිනවා. ඒක නිසා දුක්ඛ සත්‍ය කියන්නේ තනිකරම මේ නාමස්කන්ධයන්ගේ ප්‍රවැත්මය කියන අවබෝධය ඇති කරගත යුතුම කරුණක්. මොකද නාමස්කන්ධය නැත්නම් අපිට දුකක් අත්දකින්නට හැකියාවක් නෑ නාමස්කන්ධය පැවැත්ම තමයි ඒකාන්ත වශයෙන් දුක් සත්‍යය කියලා කියන්නේ මේ නාමස්කන්ධයේ දුක කියලා දුක්ඛ සත්‍ය වශයෙන් ඇයි අපි ගණන් ගන්නේ එහෙම කියන්නේ අපි එතකොට දැන් පංචකාම වස්තුන් අරමුණු කරගෙන ඒක සැප විදිහට ඇයි මේක අපි දුක දුක කියලා කියන්නේ ඒ මිනිසුන් සැපක් නැද්ද ඒගොල්ලන්ට සැපක් නැත්නම් මේවා අල්ලනවාද මේවා මේවා කෙරේ ආශාවෙන් කටයුතු කරනවා කවදාවත් නැහැ ඇත්තම ඒවා තුළින් සැපක් ලැබෙනවා නමුත් ඒ සැප සුඛ වේදනා දුක්ඛතෝ දක්ඛබ්බා කියලා බුදුහාමුදුරුවෝ දක්වනවා. සුඛ වේදනා සුඛ වේදනාව දුක්ඛතෝ දුක්ඛ වශයෙන් දක්වබ්බා ප්‍රඥාවෙන් නුවණින් දකිතයි. කොහොමද සුඛ වේදනා දුක්ඛතෝ දක්ඛබ්බා කියලා අපි දකින්නේ? සුඛ මේ මේ අපි බොහෝ විට දුක්ඛ සත්‍ය කියලා බලනකොට ජීවිතේ අනිෂ්ට පැත්ත පමණක් අරගෙන ඒක පමණයි දුක කියලා හිතන්නේ. දරාව, ව්‍යාධිය, මරණය, අපේ සංප්‍රයෝගද ඔක්කොම අනිෂ්ට පැතුම් කියන්නේ. වියයන්ගෙන් වෙන්නේ ඔක්කොම අනිෂ්ට පැති. කැමති දේ නැලබීමේ මේවා ඒ ඔක්කොම අනිෂ්ට පැති කියන්නේ. ඉෂ්ට පැති තේක හඳුසෙන් දුක්. ලාභ ලැබෙන එකක් දුකක්. ප්‍රශංසා ලැබෙන එකක් දුකක්. ඒ වගේම තමයි යසක තීර්ති ආදී ලැබෙන එකත් ඒකාන්ත වශයෙන් දුක. ඒ වගේම තමයි ඇකන්නාශ ආදී ඉන්ද්‍රයන් පිනවකින් ආස්වාද කරන එකත් ඒකාන්ත දුක. දුක්ඛ තෝදස්සබ්බා. සුඛ වේදනා දුක්ඛ දෝඩක් සබ්බායම අදල හම්බුකට අස්තරයි. මෙනික දුක්ඛ සත්‍ය කියනකොට වැහිලා දුක්ඛ සත්‍ය විස්තර කරන අය නොකරන දෙයක් වැහිලා විදියක්. ඒක නිසා මේක මතු කරගන්නට ඕනේ. එතකොට තමයි අපිට මේ සබ්බේ සංඛාර දුක්ඛ කියන වචනේ අවබෝධ කරගන්න කියන්නේ. සියලුම සංස්කාර ධර්ම දුකක් කියලා. එතකොට සීලුම් සංස්කාර ගෙනකොට කාම සැපයක් නිදවිලා සිතට තුළ පහළවන්නේ චිත්ත සංස්කාර ධර්ම. නැත්නම් ඥානසිතක් අරගෙන ඒ සිතේ අධ්‍යක දකින නිරාමසතුමයක් නිදවිලටත් ඇතිවන්නේ චිත්ත සංස්කාර ධර්ම. ඒ වගේම පලසමතරට සමවැදිලා ඉන්න විටත් ඒ දැනීම පවත්නා දැනීම විඥාන ස්කන්ධයට ධර්මයක් ඒක චිත්ත සංස්කාර ධර්මයක්. එතකොට මේ සම්පේ සංඛාර දුක්ඛ හේතුන් සංස්කාරය දුකක් වශයෙන් අපි දකිනවා. මේකදී පැහැදිලිව අපිට තේරුම් ගන්නට ඕන මේවා අපි සැපක් සැපක් කියලා ගන්නේ අපේ සිතේ තියෙන සැපක් කියා ගැනීමේ බරදී සංඥාව තිබෙන තාක්කල් පමණයි. අපි උදාහරණයක් කියන සරල පහළ උදාහරණයක් කෙනෙක් කවමෝ කවදා හරි රූපයක් දැකලා සතුටක් අත්දැකීමක් කෙනෙක් විඳිනවා. ඒ සතුට අත්දකින්නේ රූපේ දැකීමෙන් සතුටක් ලැබෙනවා කියන බරදී සංඥාව අවබෝධයේ සංඥා විපල්ලාසය කෙනෙක් තුළ පවතින තාක්කල් පමණයි. මේක අයින් නම් එහෙම අර රූප දැක්කට සතුටක් ඇතිවන්නේ දැන් උදාහරණයක් මම කිව්වොත් මේකම තවදුරටත් ටිකක් දිහින් කරලා ගියා. ඒකෙම පාර යනවා කෙනෙක් මම තරුණ මිනිස්සේ. ඒ තරුණ මිනිහා මේ දකින්න දකින්න ලස්සන කෙල්ල දැකලා මෙයා ලස්සනයි ලස්සනයි කියලා සතුට වෙනවා කියන්නේ. ඒ මිනිස්යාගේ සිත තුළ මේක ලස්සනයි කියන සිතක් පහළ වීම හැර එතන වෙන කිසි දෙයක් සිදුවෙන්නේ නැහැ. ඒ ලක්ෂණයි ලක්ෂණයි කියන සිතුවිල්ල පහළ වෙච්ච නිසා ඔවුන්ට වේදනාවක් ඇතිවෙනවා. ඒ වේදනාව ඔහු අල්ලාගත්තා. ඔහුගේ සංස්කාරස්කන්ධය තුළින් ඒකම නැවත නැවත ආස්වාද කරනවා කියන්නේ ඒ සංස්කාරස්කන්ධයේ පහළ වීම. එතකොට මේ වේදනා සංඥා සංකාර විඥාන කියන නාමස්කන්ධයක් ඔහුගේ සිත තුළ පැවතීම හැර එතන කිසි දෙයක් නැහැ. ඒ දකින දකින පරිස්සරේ රූපය දැක්වම මේක ලක්ෂණයි හොඳයි කියලා ආස්වාද කරනකොට ඔහුගේ සිත තුළ නාමස්කන්ධයේ පැවැත්මක් පමණයි ඇති වෙන්නේ. මේ බාහිර රූපයක ලක්ෂණක් තිබුණේ නැහැ. බාහිර රූපයක ආස්වාදයක් තිබුණේ නැහැ. බාහිර රූපයක ලක්ෂණක් තිබුණේ කිසිවක් නැහැ. අර නොදස්සම මෝඩකම තියෙන නිසා සමාජයේ සිත තුළ ක්‍රියාත්මක වන මේ නාම ධර්ම මේ දුක්ඛ සත්‍ය හරියට නොදස්සම නිසාම මේ දුකම සපක් කියලා ගන්න. අපි හිතමු දැන් මේ ලක්ෂණ දෙන්න දැකලා මේ පොතරුණේ ආසතු වෙන්නේ. මේක තමයි පහසුවෙන් තේරුම් ගන්න හැකි නිසා ඒක මාගත්තේ. එතකොට ඔහුගේ සිත තුළ අර විදිහේ නාම ස්කන්ධයක් ඇතිවෙන උසපස් සපක් කියලා හිතන්නේ. ඔහුගේ සිත දැවෙන කියනවා. ආගමනිකයි දෛහාමි කියලා එහෙම බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ වංගේශ හාමුදුරුවෝ කියවා පාඩම් ගමන කරනකොට ලස්සන කාන්තාවක් දැකලා රාගෙන් මගේ සිත දැවෙනවා දැවෙනවා කියලා. මේ ඔහුගේ සිත පිච්චෙනවා දැවෙනවා සංසාරයකට පරිණාමයකට දුක සැපක් සැපක් සැපක් කියලා ඔහු සිතනවා. ඒ පිටින්ම එහෙම සිටුවට ඒක ඒ මේක සතක් නෙවෙයි සිතන සාක්කල් මොකද ඒක සතක් වශයෙන් දැනෙනවා. ඒක අර මානන්ද කියන සෝත්‍රයේ තියෙන මේ තුවාලයක් තියෙන මිනිහෙකුට ඒක කහනකොට හරිම සැපයි. ඒක රත් කරනකොට හරිම සැපයි. ඉතින් උන් කහනවා කහ කහ තව තවත් තුවාලෙ වණ කර ගන්නවා. රත් කර කර ඒක උඩුන් දාලා තව තවත් වණ කර ගන්නවා. ඒ මිනිහා ඒ විදිහට කතා කතා ඉන්නවා නම් ඒ තුවාලේ කහමින් සිදෙනවා. තුවාලේ සුව කර ගන්න හදන්නේ කහ නිසා කහනවා. සුවාලයක් නැති මිනිහෙකුත් ඒ කසන තන සමහර යනවාද සුවාලයක් නැති මිනිහෙකුත් ඒ කසන ස්ථානයේ අපේ නෝ කකුලේ කියන ඒ කකුල අරන් කහනවාද රත්තරන් යනවාද එන්නට සපක් වෙනද පැටලෙන්නේ අර කැසීම තිබෙන නිසා එයාට කසනකොට සපක් වශයෙන් දැනුණට ඒ කැසීම නැති කෙනාට ඒක සපක් වශයෙන් දැනෙන්නේ සපක් නෙවෙයි ඒක දුකක් මෙන්න මේ වගේ මේ සුඛ වේදනාවේ සංඥා සුඛ වේදනාව පිළිබඳ තියෙන ධර්ම සංඥාව තිබෙන තාක්කල් සපක් සපක් කියලා ලෝක සත්‍ය අඳාගෙන සිටිනවා මේ සංඥා ඉවත් කරාට පස්සේ මේක ඒකාන්ත වශයෙන් දුකක් වශයෙන් උඩට වැටෙනවා මේක සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්නවා කියලා හිතා ගන්නවා කියලා මොනවද කියන්නේවත් කියලා නියමයක් අත්දැක ගන්න උදාහරණයක් පුළුවන්. මේක පරම පරම සත්‍ය කතාවම මේ ප්‍රකාශ කරේ පරමාර්ථ වශයෙන් ඒවා මිලියන් පරම ප්‍රායෝගික වශයෙන් දැකිය හැකි කරුණ. එතකොට මේ සුඛ වේදනා දුක්ඛතෝ දත්තම්පා සුඛ වේදනාව අපි ඇතිවෙන විට අපගේ සිත තුළ නාම ධර්මයන්ගේ පැවැත්මක් ගැටවන. මේ නාම ධර්ම හැම වෙලාවෙම පවතින ධර්ම නෙවෙයි ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. එනිදී දුක්ඛ තුනක් පැවතිනවා. මොකක්ද මේ දුක්ඛ තුන? ඇති කර ගැනීමට උත්සාහ ගැනීමේ දුකක් කියනවා. ඊළඟට ඇතිගේ ඇතිවිච්ච සැප ඒ කියන්නේ සැප වේදනාවක් අපි මේ කතා කරන්නේ සැප වේදනාව ඇති කර ගැනීමට විවිධ දේවල් කරන්න ඕන. යම් දෙයක් අපි හොඳ දෙයක් කන්නට ඕනේ කියලා ඒක නිකම්ම ලැබෙන්නේ නැහැ. ඉතින් ගේ කඩවල වලට යනවා, මේ බඩු ගේනවා, හදන්නවා. ඉතින් ඒ විදිහට ඒක. හැම වෙලේ දේවල් කරන්නට වෙනවා. යම් කිසි සපස් දෙලින්න යම් කිසි කෙනෙක් බලාපොරොත්තු වෙන නේද ඒ සඳහා දෙමිසින් දෙනවා ඒ සඳහා දුක් විඳින්න දෙනවා ඒ සඳහා ඒ ඒක ඇති කර ගැනීම සඳහා කළ යුතු සීලෝම දේවල් කරන්න සිදු වෙනවා කෙනෙක් විවාහවන්නේට කොච්චර දුක් වලකට පරිවර්තනය වෙනවා. මේ ඔක්කොම එක දුකක් කියලා සටන් ගැනීම සඳහා විශාල දුක් රාශියක් අත්දකින්න එක. මේක ලෝක සත්‍යයෙන් තේරුම් ගන්නත් බෑ. සුළු සැපෙන් මැසී යන නිසා මේක දුකක් කියලා තේරුම් ගන්නට බැරිකම නිසා. ඊට අමතරව ඒක ඇති කරගත්තු සැපේ වහාම නැති යනවා. හරියට මේ විදුලි කොටනකොට අහසේ තියෙන විදුලි ඉලක්කේ වහා බිඳී යන දෙයක් මේ සුඛ වේදනා. නමුත් මේක මිනිස්සු හැම වෙලාවෙම මේක තබා ගන්නට බැරි නිසා නැවත නැවත තබා ගන්න නැවත නැවත ඇති කරන විවිධාකාර දේවල් කරන්නට ඕනේ ඒක දුකක්. ඒ විපරිණාමයටපත් වීම දුකක් වෙනවා. ඊට අමතරව මේවට ඇදීම නිසා බැඳීම නිසා මේ සංහාව නිසා නැවත නැවත උපදිනවා නැවත නැවත උපදිනවා කියන්නේ සංස්කාරයේ බොහෝ අද්දකින්නට සිදු වෙනවා. මේ විදිහට බලනකොට ඇහැට පෙනෙන රූපයක් තුළින් අපි සැප වේදනා විඳිනවා කියන්නේ සංසාර දුක අත්දැකීමට කටයුතු කරන එක. අපි සැප වේදනා විඳිනවා කියන්නේ මෝඩකමක පැටලෙන එක. අපි සැප වේදනාව විඳිනවා කියන්නේ මේ රූපයක් අරගෙන අපි කතා කරන රූපයක් දැකලා සැප වේදනාව විඳිනවා කියන්නේ අනිත්‍යයක් නෙවෙයි අපේ සිත අපි මල් ළඟන දඟලන එක සිතේ ප්‍රවැත්ම පවතින එක. මේ සිතේ ප්‍රවැත්ම පවතින සාකල්ම දුක වේදන පවතිනවා. මේක ඉස්හාමත්ම පැහැදිලිවම තේරුම් ගන්නට පුළුවන් ශක්තිය දෙනවා. තරමද්දරට හෝ මේ අනුපොත් බණිරෝධ සූත්‍රයේ සූත්‍රෝ දක්වා ඇති පරිදි සිතේ තියෙන සියලුම ධර්ම නිරුද්ධ කර කර යන්නට පුළුවන් ශක්තිය ඇති කෙනෙකුට. විශේෂයෙන්ම අපිට නිවනට සිතපත් කරගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා කියන්නේ සබ්බ සංඛාර සමතෝ බාහිර වශයෙන් පවතින සියලුම සංස්කාර ධර්මයන් සමණය වෙනවා. අර නිවන අරමුණු වීමෙන් පවත්නා වූ විඥානයේ සුදු හොදු දැනීම ඒ සුදු විඥානයේ මාත්‍රියේ හැර අන්තිලංග සංස්කාර ධම්ම නැතිව. එනිදී ඇතිවන සාන්ත නිවියම් කෙනෙකුට අත්දකින්නට පුළුවන්. අද හිතුව ධ්‍යානයකට සම්බන්ධ වෙන ධ්‍යානයකට සම්බන්ධ විට ඒ ධ්‍යානයේ පවත්නා වූ ඒ ධ්‍යාන අංග වලින් යුතු සිටේ ප්‍රයත්න හැර ඒ අංශිතිවිලි ඔක්කොම නැති වෙන. නිදී විශාල සැනසීමක් සෝයක් ලැබෙනවා. මේ සිතුවිලි පවතින එකම දුකක් කියලා එතකොට තේරුම් ගන්න පුළුවන් උදාහරණ වශයෙන් ප්‍රායෝගික වශයෙන් කරනවා නම් එතකොට ධ්‍යානයකට සම්බන්ධින්නට පුළුවන් නම් පළවෙනි ධ්‍යානයේ දෙක තුන හතරෝ කවර ධ්‍යානයකට ධ්‍යානයකට සම්බන්ධ සම්බන්ධිනකොට ඉන්න සෝය අත්දගෙන ඒ සෝය අත්දගෙන ගමම වෙන සිතුවිලි ටිකක් හිතෙනවා. එතකොටම Tamanට තේරෙනවා මේ සිතුවිලි එන එක කොයි තරම්නම් දුකක්ද කොයි තරම්නම් බලක්ද කොයි තරම්නම් කෝලාරික සම්බන්ධයක්ද කියලා. අර සිහින් භාවය, අර සාන්ත භාවය, අර නිවුන් භාවය ඔක්කොම නැති වෙනවා. හිත ඕලාරික වෙනවා, බර වෙනවා, පළු වෙනවා, හිතේ අර සහල් ගතිය නැති, සුඛේ නැති යනවා. මේක ඵල සමාතර ඉඳලා කරන්න පුළුවන් නම් තවත් හොඳට දකින්නට පුළුවන් ඵල සපයතේ ඉන්න විට ඒ නිවන්සෝ අත්දකින්න මොකද අර වෙනත් සංස්කාර විරහිත සත්‍යයේ නිසා තියෙන යේසුවේ ඉතින් සංස්කාර සිතක් ඒ සිතේ ඒ කියන ගමන් සංස්කාර සිතේ ටිකක් ඇතිගෙන එතකොටම අර නිවන්සෝ නැති වෙනවා මේ සංස්කාර ඇතිවීමේ දුක පහළ දැනෙන්න පටන් ගන්නවා මෙන්න මෙහිදී අපිට ප්‍රයෝජනවත් දැකෙනකොට අත්දකින්නට පුළුවන් මේ සිතේ ප්‍රවැත්ම යන්තනක තියෙනවා නම් මේ සිත ඇති වෙනවා නම් ඒකේ සංස්කාරයෙන් දුකක් කියලා. මේක සාමාන්‍යයෙන් කෙනෙකුට තේරුම් ගන්නට බැරි කතාවක් නමුත් සත්‍ය ප්‍රායෝගික වශයෙන් සත්‍ය කතාවක්. එතකොට මේ සිතේ පැවැත්ම කොතනද පවතින්නේ? මේ පංචස්කන්ධයේ රූපස්කන්ධය ඇසුරු කරගෙන. ඒ රූපස්කන්ධයේ තියෙන නිස්සාරයේ සිතින් අපි දුක් විඳිනවා. එතකොට මේ සිත නැත්නම් අපිට රූපස්කන්ධයේ තිබුණ දුකක් නෑ. දැන් අපි ඉස්සෙල්ලා කිව්වා සිතේ පැවැත්ම දුකක් කියලා. දැන් මෙහිදී තේරෙන්නේ මොකද්ද? මේ සිත නොතිබුණා නම් රූපස්කන්ධය තිබුණා මොනවා වුණත් දුකක් දෙන්නේ එහෙමනම් සිතේ පැවැත්ම දුක් සමුදය සත්‍ය බවපත් වෙනවා. දුකක් ඇති කරගෙන හේතුවක් සිතේ පැවැත්මයි. ඒක තේරුම් ගන්න බලන්න. දුක්ඛ සත්‍ය කියන්නේ සිතේ පැවැත්මයි. දැන් දුක්ඛ සමුදය සත්‍ය කියලා අපි කතා කරන්නේ මොකද්ද? සිතේ පැවැත්ම නැත්නම් දුක්ඛ සමුදය සත්‍ය එතන නෑ. දැන් අපි විඳින සාන්තක් දුක් විඳින්නේ අපේ මේ ජීවිතයේ පවතින නිසා අපේ මේ සිතේ ප්‍රවත්ම පවතින නිසා අපි තුන චුත සිතෙන් මේ මරණයට පත්වන සම්පූර්ණයෙන් චුත වෙලා ගියා. ඒක සාරි මන සංගමයට මොනම දුකක්වත් නෑනේ. දුකක් නැත්නම් මොකද මේ ප්‍රාණයේ මේ ජීවිතේන්ද්‍රේ රූපේ මේ සිතේ ප්‍රවත්ම පවතින නිසා අපිට දුකක් ඇතිවෙනවා. එතකොට ඒකෙන් ප්‍රහතියම් තේනවා මේ දුක්ඛ සංදේශාත්‍ය කියන්නේ කිසක් නෙමෙයි. තමාගේ ප්‍රාණයේ පවතින එක මේ සිතේ ප්‍රවත්ම පවතින එක කියලා. මේක මිනිසු හිතන්නේ මිනිසු හිතන්නේ මේ ලෝක සත්‍යය කියන්නේ දුක්ඛ සම්බේ කියලා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරලා රෝධාරික වශයෙන් කතා කරලා කතාව කාම තණ්හා භව තණ්හා විභව තණ්හා නැත්නම් අවිද්‍යාව කියන එක. ඉතින් කාම තණ්හා කියන්නේ මොකද්ද? භව තණ්හා කියන්නේ මොකද්ද? විභව තණ්හා කියන්නේ මොකද්ද? තණ්හාව කවදාකාරකින් ප්‍රබේද ගත කරලා අපි කතා කළා. සිතේ ප්‍රඥා පිළි සංහාව කියන්නේ මේ ගස් ගල් වල කොහොමවත් නැක ඇති වෙන දෙයක් නෙවෙයි. සංහාව කියන්නේ කෙස්බම් නියගත් සම්මස්සාල ඇටවල ඇති වෙන දෙයක් නෙවෙයි. සංහාව කියන්නේ සිත තුළ පහළ වෙන ධර්මයක්. කාම සංහාවක් වේවා, භව සංහාවක් වේවා, විභව සංහාවක් වේවා, රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්මාදී විවිධ සංඥා තියෙන ඒ කවර සංහාවක් වේවා. ඒ සෑම සංහාවක්ම සිත තුළයි ජනිත වන්නේ. අවිද්‍යාව නිසා මේ තමයි දුක්ඛ සමුදය සත්‍ය කියලා විස්තර කරන අවස්ථාව තියෙනවා. මේ අවිද්‍යාව කොහොමද කියන්නේ? අහසේ තියෙනවා නැත්නම් මේ අභ්‍යවකාශෝ මහා සමු පර්වත ගංගා අලදවාදී නෙමෙයි බාහිර ලෝකේ නෙමෙයි අවිද්‍යාව කියන්නේ සමාගයේ සිට තුළයි අවිද්‍යාව කියන්නේ මේ අවිද්‍යාව මේ තණ්හාව අන්තරික තියෙනවා කියලා අපි හිතාගෙන ඉන්නවා ඒක සම්පූර්ණයෙන් වැරද්දන්නේ සමාගයේ සිට තුළයි අවිද්‍යාව සමාගයේ සිට තුළයි තණ්හාව සිටේ ප්‍රත්‍යක්මයි දුක්ඛ සංදේශාති ඒ වාගේ ප්‍රත්‍යක්මයි දුක්ඛ සංදේශාති ඒක ඕලාරික වශයෙන් කියන කතාවක් සියුම් වශයෙන් කියනකොට අර මා කලින් කියවා මරණයටපත් වුණ කෙනෙකුට කිසිම දුකක් නැහැ මලමිණියකට කිසිම දුකක් දැනෙන්නේ නැහැ ඕනෑම සත්‍යයක දුකක් විඳින්නේ ඒ සත්‍යය මරණයටපත් වනකෙක් පමණයි ඒ ශරීරය ඇසුරු කරගෙන දුක් විඳින්නේ ඉතරයි ඊට පස්සේ මේ ත්‍රිවිධ සත්‍යයක් කියවා භාවනා කරන කෙනෙක් කියවා නොකරන කෙනෙක් කියවා කොයි තරම් සත්‍යයක් වුවත් මේ ජීවිතේ පවතින සාකල් ලෝම මේ ජීවිතය ඇසුරු කරගෙන විදිනතා විදිනට තියෙන සියලුම දුක් පිළි. මරණයෙන් පස්සේ උන්ට ඒ ජීවිතය ඇසුරු කරන කිසිම දුකක් නැහැ. ඒක නිසා ඒ දුක් සංදේශත්වය වන්නේ ඒ ජීවිතේ රූපයේ ප්‍රත්‍ය නැත්නම් මේ නාමස්කන්ධයේ සහ ජීවිතේ රූපයේ දෙකේ එකතු ප්‍රත්‍ය. එතකොට එතන දුකේ කෙලවරක් නෙමෙයි මොකද රහතන් වහන්සේ කෙනෙක් මරුණා නම් එතන ඉවරයි. මේක නැවත නැවත උපදිනවනේ. ඒ උපදින නිසා මේ දුක නැවත නැවත ඇති කර දෙනවා. එතකොට මේ ජීවිතයේ ප්‍රත්‍යම යාම නැත්නම් මේ පණතික ප්‍රාණය පවතින එක දුක්ඛ සංදේශක්ය වෙනවා. මරණයේදී මේ දුක්ඛ සංදේශක්ය නිරුද්ධ වුණාට දුක නිරෝධවන්නේ මොකද නැවත තැනක අපි උපදිනව නැවත අරසිතේ කරන්නේ නැති වෙන නිසා. ඒක නිසා ජාතිය දුක්ඛ සමුදය සත්‍යයක් බවට පත් වෙන ඒ දුක්ඛ සමුදය සත්‍යය බවට පත් වෙන්නේ අපේ මේ ප්‍රාණය පවතින්නේ කුමක් නිසාද ජාතිය ගැන දුන්න නිසා ඒ අපි බුදුනේ නැත්තම් මේ දුක් මොකක්වත් නැහැ දුක්ඛ සමුදය මුලයි තමයි ඒ තමයි බයෙන් අපි මේ ඉපදලා තියෙන්නේ ඉපදලා තියෙන්නේ අනුකේශයක් නිසා නෙවෙයි ගිය ආත්මේ අපි මිනිසෙන් වශයෙන් හිතේ කියලා අපි උපකල්පනය කරන උපකල්පනය කරනවා කියන්නේ අපි එහෙම මේ කියලා හිතාගන්න ඒ මේ හිතාගත්තොත් මේ මැරෙන වෙලාවේ කුසල කර්මය සිහිපත් වුණා. ඒ කුසල කර්මයේ විපාකයක් වශයෙන් තමයි අපි මනුස්සයන් වශයෙන් ඉපදෙන්නේ. එතකොට ඒ කුසල කර්මයේ තමයි මේ ඉපදුණු දවසේ ඉඳලා අද දක්වා විඳින්නට තියෙන සියලුම දුක් නිදෙන්නේ. ඒ වගේම මේ මොහොතේ සිට මරණ මොහොත දක්වා යම්සා දුක් විඳින්නට සිදු වෙනවා නම් විඳින්නට සිදුවන්නේ අර අප ඉපදවපු කුසල කර්මය නිසා. වෙන දෙයක් නිසා නෙවෙයි. අපි මේවා අගය කරනවා අපි මේවා බොඩ දසා ගන්නවා රැස් කරනවා මේවා උපාදාන කරනවා මේ කුසල කර්ම මේක අවිද්‍යාවච්ච සංඛාර සංඛාරපච්ච විඥාන කියලා බුදුහාමුදුරුවෝ කියන අවිද්‍යාව නිසා කුසල කරනවා අකුසල කරනවා කියන තැනකට උපදිනවා ඒක. එතකොට මේ අපි ඉපදුනේ අර කුසල කම්ම සංස්කාර ඇති වෙන නිසා මරණ මොහොතේදී පහළ වෙන නිසා ඒ කර්ම සංස්කාරය පහළුනේ ඒ ඉස්සෙල්ල කර්ම සංස්කාර පිළිවීමට නැඹුරු වෙච්ච සිතක් පැති නිසා කර්ම සංස්කාර රැස් කරන භව සංස්කාර රැස් කරන නැඹුරු භාවයේ සිත තුළ පැවැත්ම තිබෙන නිසා තමයි මරණ මොහොතේදී ඒ විදිහට කර්මයක් සිහියට නැඹුරු. ඒකෝට මේ දුක්ඛ සංදේශාත්‍ය දැන් කර්මයේ බවට පත් වෙනවා. එතන අවිද්‍යාවච්ච සංඛාර කියන කතාව එතන එන්නේ. එතකොට ඒ සංඛාර අපි ඇති කරගත්තේ ඇයි? උරුදී පැහැදිලිවම පේනවා දෙන්න මොකක්වත් නෙවෙයි මේ සංස්කාරයන්ගේ පැවැත්ම ඒකාන්ත වශයෙන් දෙකක් කියන අවබෝධය අපට තිබුණේ මේ පංචස්කන්ධ ධර්මයෙන් ඒකාන්තයෙන් වශයෙන් මමයේ මගේ මගේ කියලා අස්මිමානින් බැඳිලා හිටියා මේකේ මමෙක් නැහැ මගේ බවක් නැහැ කියන අවබෝධය අපට තිබුණේ මේ සංසාර සාගරයක තප්පරයක් එක මොහොතක්වත් බුදු වේලාවක් ජීවත් වීමට සුදුසු නැහැ. එවැනි තත්ත්වයක් තිබෙදී අපි මේ සංසාරයේ ප්‍රාර්ථනා කළා නැත්නම් ඒවට සංසාරයේ වැඩි සිටීමට ආශා කළා භවතණ්හා තිබුණා. මේ සංසයේ තියෙන කිසිම සංස්කාරයක් කරේ කිසිම ආකාරයෙන් ඇල්ලීමක් කළ යුතු නැහැ මේ ඇල්ලීම පවතින තාක්කල් නැවත නැවත උපදිනවා නැවත නැවත දුකින් දහස් වෙනවා මේක අප දැනගෙන සිටින අපි උපාදාන කරගෙන හිටියා කියලා අල්ලාගෙන සිටියා. ඒ වගේම මේ කර්ම සංස්කාර අපි ඉපදෙන මේ දුක්ඛ සමුදය සත්‍ය ජනිත වෙනවා කියන දන්නේ ඒ අවිද්‍යාව තිබුණා ඒ නොදැක්කම තිබුණා ඒක නිසා කර්ම සංස්කාරත් අපි තුළ තිබුණා මම මගේ කියන හැඟීම හිතට කාවැදී තිබුණා. මේක මමෙක් නෙවෙයි මගේ නෙවෙයි කියන අවිද්‍යාව සමාගයේ සිටතේ නිරුද්ධ නොවි නිරුද්ධ වී ගොස් නොතිබෙන නිසා මේ ආදී විවිධ හේතුන් ප්‍රයත්න නිසා සිත නිරන්තරයෙන් පැවති පැවති පැවති පැවති මරණ මොහොත දක්වාම පැමිණිය. ඒ මරණ මොහොතේදී සිත නිරුද්ධ වෙනකොට අර වේගයෙන් ක්‍රියාත්මක වෙමින් පැවති පැමිණ පැවිත් පැවති ආ ඒ සිතේ ප්‍රවාහය එතනම නතර කරන්නට හැකි කමක් නැහැ. ඒ හා සම්බන්ධව නැවත තැනක ප්‍රතිසන්ද විඥානයේ වශයෙන් සිත පහළ මෙන්න මේ කියපු කරුණවල යම්සා සෑහෙන තියෙනවා නම් ඔන්න ඕක තමයි දුක්ඛ සම්බේ සත්‍ය කියන්නේ. ඔය කියපු කර්ම ඔක්කොගේම එකතුව. ඒ ඔක්කොම සැටුනහම යම් තැනක තියෙනවා නම් ඒ කැටියෙත් එකට කියනවා අපි නොදත්තමය කියලා. සංඥාව ඇතිවන්නේ නොදත්තමය. කොහොමද නොදත්තම නිසාද? මේක ඒකාන්ත වශයෙන් දුක්ඛ සත්‍ය කියලා දන්නේ මේ සංසාරේ පවතින එකම දුකක් කියලා කියන හැඟීම දන්නේ. කාම ලෝකයේ මේ මනුෂ්‍ය ලෝකයේ එක සැපක් කියලා හිතන මේ ඊයේ පෙරේද මම ඩැග්ගොන් කරන පුදු ෆිල්මෑන් කෙනෙක් කියනවා මං ගා ඕවා ඔක්කොම විකාර අත්දකලා බහනා ගන්න නෑ ඉතින් අපායට යන්නේ නැත්තම් ප්‍රශ්නයක් නෑනේ නැවත ඉපදුනාට මනුෂ්‍ය ලෝකේ මේ ගෑනුන්ට තේරෙන්නේ නැහැ මට හිතෙච්ච එක මම මේ කියන්නේ මේ ගෑනුන්ට තේරෙන්නේ නැන්නේ දීදී මේ සංසාරේ රැඳී සිටින එකේ භයානකකම ඒක නෙමේ කියන්නේ කියලා මට හිතෙනවා ඇත්ත වශයෙන්ම මේ මනුෂ්‍ය ලෝකේ ඉන්නක සැපක් කියලා අපායේ ඉන්නක විතරක් දුකක් කියලා හිතන. එහෙම නෙවෙයි මනුෂ්‍ය ලෝකයේත් ඒකාන්ත වශයෙන් දුක. ඊට අමතරව දිව්‍ය ලෝකයක ගියත් ඒකත් ඒකාන්ත වශයෙන් දුක. එතන තියෙන මොනවද? නාමස්කන්ධයක සහ රූපස්කන්ධයක තර මේක කොහොමද ඇති වෙන්නේ මොකද්ද? අර දහම රූපාවච බහම ලෝකයකට ගියා. එතන තියෙන්නේ මොකද? එතන නාමස්කන්ධය සහ රූපස්කන්ධය මේ නාම රූප දෙකේ පැවැත්මේ බැදී මොකද? ඒක නිෂ්ඵල දෙයක් නෙමෙයි දුකක්. අද තමයි සුද්ධවාසක දීලා උපදිනා කියලා අනාගාමීලා. මොකක්ද ඇති වෙන්නේ? කිසිම තේරුමක් නැහැ. නාමස්කන්ධය රූපස්කන්ධයක් එතන තියෙන ඒකත් මම නෙවෙයි සත්‍යයේ ආත්මයක් නෙවෙයි කුද්දු සංස්කාර ධර්මයක් පමණයි. ආපිට මරූපායත ධානයක් උපදව නේව සංඥා නාසඤ්ඤායතනයද අනුසං ආකින්ඤ්ඤායතනය නැත්නම් ආකාර සංඥාන්ත විඥානන්ත ඕවාගේ අරූපාවච රෝපයක උපදිනයි. මොකක්ද ඇති වෙන්නේ? සිතේ ප්‍රඥා ප්‍රාදනෝක මම උපදිනවා කියන වැරදි දෘෂ්ටි වැරදි ආකල්පේ පවතින තාක්කල් මේ භවයේ රැඳී සිටීමේ ආශාව ප්‍රේක්ෂාව තියෙනවා. මේ මම කියන හැඟීම පවතින නිසායි මේ අවිද්‍යාව ක්‍රියාත්මක වන්නේ මේ දුක්ඛ සත්‍ය ගැන දැනීම නැති. මේක හරියට තේරෙනවා නම් දුක්ඛ සංදේ සත්‍ය කියන්නේ මොකක්වත් නෙවෙයි අස්මිමානයි. අස්මිමානය කියන්නේ මොකද්ද? අවිද්‍යාව නිසා. එතකොට දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ අවිද්‍යාව නිසා අස්මිමානිය තියෙනවා. අස්මිමානිය නිසා අවිද්‍යාව තියෙනවා. මේක නිසාම නැවත නැවත ඉපදී පෙරී සංසාර දුක විඳිනවා. මේ විදිහට ප්‍රායෝගික වශයෙන් දකින්න පුළුවන් වෙන්නට ඕන දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ. නැත්නම් මේ රූපයක් දැකලා තණ්හාව තියෙනවා, ශබ්දයක් දැකලා තණ්හාව තියෙනවා, ශබ්ද රූප තණ්හා, ශබ්ද තණ්හා, ඒ වගේ තණ්හා. නැත්නම් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන කතාව වගේ නෙවෙයි. මේක ප්‍රායෝගික වශයෙන් පළමුව සත්‍ය උපතාවක්. නැවත නැවත උපදින ආකාරය දකිනවා මෙන්න මේ විදිහට තමයි නැවත නැවත උපදින්නේ. මේක හරියට දකින්න පුළුවන් නම් රහතන් වහන්සේ වෙන කෙනෙකුට පැහැදිලිව දකින්නට පුළුවන් මේ ධර්ම මගේ සිත තුළ සම්පූර්ණයෙන්ම දැන් නිරුද්ධ වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඒක නිසා මම නැවත උපදින්නේ නේද? ධාති ශේකරණයද තියෙන්නේ කියන එකත් සත්‍යස් වශයෙන් අත්දකින්නට පුළුවන්. මොකද අර මරණ නැවත ඉපදිච්ච ආකාරයේ පැහැදිලිව උඹ දකින දුක්ඛ සමුදය සත්‍ය පැහැදිලිව දකින මේ දුක්ඛ සමුදය සත්‍ය සංකෝපණය දුක්ඛ දැන් අරිසත්යන් පහකට බන්ති ප්‍රහාණය කරලා ප්‍රහාණය කළ යුතුයි පරිණන්ති ප්‍රහාණය කරලා කියලා ਉਹ දකින. ඒ දකින නිසාම ඔහුට පැහැදිලිවම පේනවා සමාගයේ සිටතර මම කියන හැඟීමකුත් නැහැ මගේ කියන හැඟීමකුත් නැහැ මොන ලෝකයකට රැඳී සිටීමේ හැඟීමකුත් නැහැ. ඒ වගේම කිසිම තණ්හාවක් කිසිම දෙයක් කරේ ගෑහිලාවක් නැහැ කිසිම දෙයක් අල්ලගන්නෙත් නැහැ. මේ සිටේ ඥාන්සන් ප්‍රයත්නක් තියෙනවා ඒක මේ ජීවිතේ පවතින තාක්කල් පවතින මරණ විද මේක මේ නම් ධර්මයේ අන්තිම වශයෙන් පහන ස්වාමීන් වහන්සේ ජීවිතය මෙතන නැවත ගැටගැහෙන ප්‍රථම ආකාරයෙන් හැකියකමන් නැහැ කියන සත්‍ය අවබෝධය ලැබෙන විට අර ಜಾති විරෝධයේ අත්දකින්නට කෙනෙකුට පුළුවන්කම ලැබෙනවා. මේ ಜಾති නිරුද්ධ වෙන ආකාරය දකින්නට පුළුවන්කම ලැබෙනවා. මේ විදිහට දකිනකොට තමයි දුක්ඛ සමුදය සත්‍ය ප්‍රායෝගික වශයෙන් දකින්නේ නැත්නම් ඒක නිකම්ම දකීමක් තමයි. මේ දෙයි දැන් දුක්ඛ සත්‍ය කියන්නේ නම් නාමස්කන්ධයේ පැවැත්මය. සමුදය සත්‍ය කියන්නේ නාමස්කන්ධයේ පැවැත්මය කියන කරුණු දෙකයි අපි ප්‍රකාශ කළේ. මේ නාමස්කන්ධය කියවහම මේක කොටස් දෙකක් තියෙනවා. මේක ටිකක් ගැඹුරු තැනක්. අපි ඔකට අර ඇතුල් පොත පිටපොත කියනවා වගේ පොතව පිටපොත කියනවා වගේ අපි හිතුවත් එහෙම පිට ආත්මය ඇතුල් ආත්මය කියලා වගේම වචන නැහැ අපි එහෙම දැම්මොත් මේ දැන් මම මේ වචන දෙක දාන්නේ එහෙම දැම්මොත් එහෙම පිට ආත්මයක් තියෙනවා පිට මගේ කියනවා පිට පිට පිට පොතේ පිට මගේ කියනවා ඇතුල් මගේ කියනවා ඇතුළත ඉන්න මමකුත් ඉන්නවා මොකක්ද මේ කතාව? අපිට එහේ කන නාසය දිව ශරීරය මනස කියන රූප ඒ වගේම මේ මහා කන නාසය මනස ශරීරය ඔක්කොම අරගෙන ශරීරයේ රූපය කියලා කියනවා මේක ඇසුරු කරගෙන විවිධ සිතිවිලි ගන්න විවිධ වේදනා ඇති වෙනවා විවිධ සංඥා ඇති වෙනවා විවිධ සංස්කාර ඇති වෙනවා විවිධ විඥාන ඇති වෙනවා විවිධ දේවල් කායික වශයෙන් කරන විවිධ මානසික ක්‍රියා කරන විවිධ මානසික වාචික ක්‍රියා සිදු කරන මේ ඔක්කොම පිටමමියා පිට සිටින ආත්මය පිට සිටින මම හේතුන් නිසා හටගන්නා මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාන සත්‍යය නම් කියන්නේ ඒක තේරුම් ගන්න. එතකොට මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාන සත්‍යය විස්තර කරනකොට සම්මාදිට්ඨි සම්මා සංකප්ප ආදී වශයෙන් කියන දන්න සම්මාදිට්ඨිය ප්‍රායෝගිකව කතා කතා කරන්නේ. එතකොට මේ පිට සිටින මම කවුද? පිට සිටින මම තමයි ඔය ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. ඔක්කොම පිට සිටින මම. ඒ වගේම ඇහැට රූප පෙන්ලා කන සහ බැලලා ඒ විදිහට විඥාන පහළ වෙන ඒවත් හිත සිටින මම. චක්කු විඥාන චක්කු ඒක චක්කු සංපස්ස චක්කු සංපස්සජා වේදනාදී යන්තාසේ ඇහැ කන නාසය දිව ශරීරය සුඛන පිටිත විදිනවා නම් වේදනා දෙනවා නම් සංඥා දෙනවා නම් සංකාර දෙනවා නම් විවිධාකාර දේවල් අපි කයින් කරනවා නම් සිතින් කරනවා නම් වචනෙන් කරනවා නම් මේ කොම පිට සිටින මම. මේවා හේතුන් නිසා හටගත්තා. හේතුන් නැති වෙනකොට නැති වෙන ඔක්කොම ඕවා එතකොට කිසිම දෙයක් නැහැ ඔක්කොම නැරෙනවා. ඒ කියන්නේ ඇහැට රූප දැක්කත් ඒ රූප දකින්න සිත නැරෙනවා. කන ශබ්ද වුණත් ඒක දකින්න සිත නැරෙනවා නැති වෙනවා. නිරුද්ධ වී යනවා. නැරෙනවා කියන්නේ ඒක. එතකොට අනිත්‍යද බස් නිරුද්ධ වී යනවා. ඒ වගේම කිසිම වේදනාවක් කොයි වේදනාවක් ගත්තත් ඒවා ඇති වෙලා හේතුන් නිසා ඇති වෙන නැති වෙන පිටනමයි. සත්‍යයක නෙවෙයි. එතකොට කොයි සංඥාවක් ඇතුණත් ඒකත් ඇති වෙන නැති වෙනවා. පොලිසිය සංකේත කුසල් වේවා අකුසල් වේවා අපි නම් මානසික කරන සිල්ලු සත්‍ය සෝබත් වෙත නැත්නම් මේකට හේන ගහපන් කියලා බද්දේශ කරනවා නැත්නම් අපි කරුණාව පැත්තගෙන මේ දුකට පස්සත්ව දුකින් මිදේවා කියන නැත්නම් අපි ප්‍රඥාවෙන් මේව අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හිතන මේ වේදාකාර සිතේ කුසල් වේවා අකුසල් වේවා කවරුණා ඒකාන්ත දුක්ඛ සත්‍යය දැනන සංස්කාරස්කන්ධය ඉතින් මේ සංස්කාරස්කන්ධය මොකක්ද ඒකාන්තම පිට තියෙන මමයේ මේ පිට තියෙන මමයා ඉතින් නැති වෙනවා හේතු නිසා නැති වෙනවා මේක දන්නේ බවක් මිනිසුන්ගේ පිට තියෙන මමයාගේ කිසිම සාරයක් නැතය කිසිම හරයක් නැතය මේ හේතුන් නිසා ඇති වෙනවා මේ හේතුන් නැති වෙනකොට නැති වෙනවා ඉතින් මේක මම කියලා ගන්නවා මගේ කියලා ගන්නවා මේකට ආදරය කරනවා ඇලෙනවා තවත් රූප වලට ආදරය කරනවා ඇලෙනවා ආසක මේවා මොනවද මේවත් අර පිට තියෙන මමයාගේ ක්‍රියාවලියේ හේතුන් නිසා පහළ වී පහළ වී යන සිටිවිල් ධර්ම රාශිය මේ චිත්තමමියා ක්‍රියාත්මක වන්න විට මොනවද සිදුවන්නේ? සිතේ ප්‍රවත්ම ක්‍රියාත්මක වීමයි එතන කියන්නේ. වෙන මොකක්වත් නෙවෙයි. සිතේ ප්‍රවත්ම ක්‍රියාත්මක වීම හැර එතන වෙන කිසිවක් නෑ. අපි හිතමු කෙනෙකුට අපි කෙනෙක් දැකලා මේ කාණිච්චය දුකයි අනාත්මයි අසුභයි ඔය විදිහට ඉන්නවා. මේ නිදන් නිරුද්ධ යන ධම්ම විපරිණාමයේ බඳුන් වන දැන් මේ විදිහට. මේක දුක්ඛ සත්‍ය, මේක සමුදය සත්‍ය, මේ විදිහට. මේ ඔක්කොම මොනවද? සිතක් පහළ වී සිටිවිලි ධර්ම රාශියක් නාම ධර්ම ටික ඇතිවි ඇති නැති නැති යම්. අපි මේ සම්මා සංකප්ප කියන මොනවද? ආබ සංකල්ප සිටිවිලි ටික. සිතේ පැවැත්ම. සම්මා වාචා වචන ටික කරනවා. වචන ටික ගන්න පුළුවන් හිතන්නේ. හිතන්නේ නැතුව මේ මනස යන පුළුවන් බැහැනේ. ඒ නිරායසෙන් සිටිවිලි එන්නේ ඒ නිසා අපි නිරායසෙන් මේ වචන ටික කරනවා. එතකොට ඒ වචන පිට කීමේ විශේෂය ටිකක් අපි සම්මා සම්මන්තය කලින් කලින් වැරදි වලින් වැරදිනවා කියනවා. මොනවද සිතක් නැත්නම් ඒක කරන්න බෑ සිතේ තරමයි එතන සම්මා ආජීව කියන්නේ සිතේ තරම සම්මා වායම උත්සාහ කරනවා කියන්නේ සිතේ සිතේ ක්‍රියාවලිය සම්මා සතිය දියුණු කරනවා කියන්නේ සිතේ ක්‍රියාවලිය සිතේ තරම සම්මා සමාධිය කියන්නේ එක සිතේ සම්මා දිට්ඨිය ඒක වෙන්නේ මේ ඇඟේ නෙමෙයි ඇඟේ කිසිම කොටසක සම්මාදී කියන්නේ සම්මා දිට්ඨිය පවස්නේ තමාගේ සිත තුළ ආර්ය අෂ්ටාංග මාර්ග ඔක්කොම ධර්ම ක්‍රියාත්මක වන්නේ තමාගේ සිත තුළ දුක් නිරෝධ ගාමිනී පටිපදාව සත්‍ය ඒකාන්ත වශයෙන් සිටින සිතේ පැවැත්මයි. එතකොට දුක්ඛ සත්‍ය සිතේ පැවැත්ම, සම්දේ සත්‍ය සිතේ පැවැත්ම, නිරෝධ ගාමිනී පටිපදාව සත්‍ය සිතේ පැවැත්ම. මෙහිදී අර පිටනම් යාත්‍යාත්මක වන එක ඇතුවන්නේ මේ සිතේ ක්‍රියාකාරීත්වය ඇති ඇති නැති නැති යන එක මේක මිනිසු දන්නේ මේක හේතුඵල වශයෙන් ඇති වෙනවා හේතුන් වෙනින් තියෙනකොට නැති වෙනවා මේවා Tamanta අය ධර්ම නෙවෙයි තමාගේ ධර්ම නෙවෙයි කියලා දන්නේ නැහැ ඒ දන්නේ නිසා මේවා අල්ලනවා මේක මමය මේක මංගේය මේක හොඳය මේක නරකය මේ ලස්සනය මේක ඇතේ විවිධ බෙදීම් වලට දාලා මේ බුද්ධාලංකාරය, කතෝලිකාලංකාරය, සිංහල ජාතිය, අපේ රට, මේ පරදේශය, රාමිය ඔක්කොම දාලා මේ ඔක්කොම මොනවද? පැටලෙදි මුලාවන් අත්ත වශයෙන්ම ලෝක සත්‍යයක් පැටලිලා අන්තර්ගත බහිගතා කියලා කියන්නේ ඇතුළෙනුත් පැටලලා පිටුනුත් පැටලලා ගැටගෙන කියන ගැටායි ගැටාදලා මේ ගැටවලින් ගැට ගැහිලා තියෙන්නේ. මොකද හේතුව සිතේ ක්‍රියාකාරීත්වය නොදක්කම නිසා මේ ඔක්කොම මම කියලා හිතාගෙන මගේ කියලා හිතාගෙන අල්ලගෙන දඟලනවා මේවා හේතු නිසා පහළ වෙවි යන පොදු සංස්කාර ධර්ම රාශියක් කර මෙතන වෙන කිසිවක් නැහැ කියන අවබෝධය නැතිකම නිසාම මේ ආකාරයෙන් නැවත නැවත නැවත නැවත සංස්කාර ධර්මයන් දැනකට ගන්නවා සිතිවිලි ධර්ම දැනකට ගන්නවා. ඒතකොට මේ දුතම මෙයා ක්‍රියාත්මක වෙන විට මේ එකක්වත් මම කියලා ගන්නේ නැත්නම් යම් කිසි කෙනෙක් හරියටම පැහැදිලිවම දකිනවා නම් මේ කිසි තැනක මමෙක් නෑ කිසි තැනක මගේ බවක් නෑ කිසි තැනක මගේ ආත්මයක් නෑ මේවා හේතු නිසා මේ ආකාරයෙන් නැතිවම මේ හේතුන් නැතිව නැතින මෙතන ගන්නට හරයක් නෑ සාරයක් නෑ නිෂ්පදෝ නිසරෝදයක් මේක ශූන්‍යෝදයක් කියලා අපි දකිනවා නම් අන්නේ දැකීම දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව සත්‍යයේ කොටසක් දුක නැති කිරීමේ මාර්ගයේ ප්‍රතිපදාව එක කොටසක් එහෙම දකින කෙනා අපි ඔන්න කියනවා ඉතින් දැන් අපේ හිත ශූන්‍යතාවයකට පත් වුණා කියලා. හිස් භාවයකට පත් වුණා කියලා. ඉතින් මේක අල්ලා ගන්න බෝද. මේක ඉතින් හොඳ දෙයක් කියලා මේ මම මේ தත්ත්වයට පත් වුණා කියලා ඕනනම් ටිකක් ආඩම්බර ගතියකුත් නැත්නම් ටිකක් ඒ ගැන Taman මේ தත්ත්වයට පත් වුණා කියලා යම්කිසි මානසික හැඟීමකුත් එනවා සමහර විට. නැත්නම් මේක හොඳ දෙයක් කියලා තල්ලෙනවා. ඉතින් මේ හිස් භාවයකට පත් වෙලා එතන තියෙන්නේ මොකක්ද? දැන් එතනදී අර පිටමමයා නැහැ. ඇහැට පේන රූප නැහැ රූප ඇසුරු කරන පහළන්නේ සිතිවිලි මොකක්වත් නැහැ පිට වශයෙන් ඇතිවෙච්ච ගන්නේ ඒ වගේම කනට ඇහෙන ශබ්ද අරමය මුකුත් නැහැ නාසයට දැනෙන ගඳසුන් දිවට දැනෙන රස කායට දැනෙන ස්පර්ශ මනස දැනෙන මේ දේ හැර වෙනත් අරමුණු කිසිවක් ඒ ඔක්කොගේම විනිර්මුත් විනිර්මුත් කියන්නේ මේ ඒරෙන් ඈත් වෙලා වෙන් වෙලා එතකොට ඒරෙන් ඈත් වෙච්ච නිසා මේ හිස් භාවයකට සිතපත් කරගෙන තිබෙනවා අර හිස් භාවයෙන් පිට දේවල් ඔක්කොම ඒ වෙලාවේ කිසිවක් නැහැ. ඒ කිසිවක් නැති හිස් භාවයෙන් පිට දේවල් මම කියලා ගන්නවා නම් මගේ කියලා ගන්නවා නම් ඒ වෙලාවේදී ඒක සම්පූර්ණ මුලාවක්. ඒක හොඳට තේරුම් ගන්න. ඒ කියන්නේ අර පිට මම සම්පූර්ණයෙන් මම කියලා මගේ කියලා ගන්නට ඒ අවස්ථාවේ කිසිවක් නැහැ. ඒ නිසා පිට දේවල් ඔක්කොම මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි. මේක පැහැදිලිව අත්දැකෙන්න පුළුවන්. මේ මාත්දකිනවා නම් අර පිට වශයෙන් පිට මම කියලා ගත්ත දේවල් ඔක්කොම මේක වැරදි කියන දෘෂ්ටියක පිටනා ඒවා මම නෙවෙයි මගේ නෙවෙයි ඒ දැකීම තියනවා නම් එතන මාර්ග සත්‍යය තියෙනවා. දැන් තියෙන්නේ මොකද මේ ඇතුළත තියෙන හිස් භාවයක් සහ දැනීම බවට පත් වෙලා තියෙන්නේ. ඕක මම කියලා ගන්න. ඕක මගේ කියලා ගන්න. මොකක්ද අනිත්‍යය යන ධර්මයක්. ඕක තනාත්මෝ ධර්මය නිතර පවතින ධර්මයක් නේ. ඒක තියෙනකොට මම කියලා ගන්න පුළුවන්. මගේ ආත්මය කියලා ගන්න පුළුවන්. නැති උනාට පස්සේ ගන්න දෙයක් තියෙනවද? නැති උනාට පස්සේ ඒක නෑ ඉච්චරයි. ඉතින් නැතුණාට පස්සේ මම කියලා මගේ කියලා ගන්න නැත්නම් ඕකත් අනිත්‍යනවා. ඕකත් අනාත්මයි. මේ භාවයෙන් දකිනකොට අර පිටම මේ අසම්පූර්ණයෙන් අනිත්‍යය අනාත්මයි මම නෙවෙයි මගේ නෙවෙයි විරුද්ධ කියන එහෙමනම් මේ අවසාන වශයෙන් හිතනොන ඇතුළත තියෙන මම ඒකත් මම නෙවෙයි මගේ නෙවෙයි අනාත්ම වශයෙන් දකින මොකද්ද මම කියලා ගන්නෙ මොකද්ද ආත්ම දෘෂ්ටියකින් දැනෙන්නේ මොකක් මොකක් හේවිද සක්කාය විදියේ පහළවන්නේ මෙහිදී පැහැදිලිව පැහැදිලිව දකින්න පුළුවන් වෙනවා ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ වන්න පුළුවන් වෙනවා මේ කිසිම තැනක ආත්මය සත්‍යයේ පුද්ගලෙක් වශයෙන් ගන්නට කිසිම දෙයක් නැහැ නේද කියලා. මේ දර්ශනය දකිනවා නම් ඒක කියනවා අපි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවේ සත්‍යය කියලා. මේ ප්‍රායෝගික වශයෙන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවේ සත්‍යය. අපි හිතමු දැන් මේවා මෙහෙම කරා. මේව කරගෙන කරගෙන ගිහලා ඉතින් නිවනටත් පත් කරගත්තා. ඒගොල්ලෝ සිතින් සතුට වෙලා අල්ලගෙන ඉන්නවා. අපි හිතමුකෝ කෙනෙක් විමුක්ත භාවයට පත් වෙනවා. රහතන් වහන්සේ කෙනෙකුට තියෙන විමුක්ත සිත කියලා එකක්. කලංගුත් එක්භාවනී සමන්නාගත විමුක්ත සිත. මේ විමුක්ත සිත තමයි ඇතුළත මම කියන්නේ. ඒ පිට දේවල් තමයි බාහිර මම කියන්නේ. මේක හොඳට තේරුම් ගන්න. අර ඉස්සල ශූන්‍යතාවයටපත් වුණාම ඇතුළත මම කියලා ඒ වෙලාවේ තමා ගත්තා නම් ඒ පිට දේවල් ඔක්කොම බාහිර මම වෙනවා. අන්න මේදී තමයි අධ්‍යාත්මික බාහිර කියන ભેදේ තේරුම් ගන්න හැකියවන්නේ. ඉතින් අධ්‍යාත්ම ආකාරයේ කායන් පස්සේ විරති බහිද්ධා ආකාරයේ කායන් පස්සේ විරති. ඉතින් අධ්‍යාත්ම වේදනා වේදනාන් පස්සේ විරති බහිද්ධා වේදනා වේදනාන් පස්සේ විරති ආදී වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් දකින්නට බාහිර වශයෙන් දකින්නට කියවනේ. මේ ආධ්‍යාත්මික තමාන්සහ පිට වශයෙන් බාහිර බහිද්දා කියන එකට යමන මේ පිට කියන වචනේ පාවිච්චි කරේ. ඒ බහිද්දා. එතකොට Tamanට තේරෙනවා මේකෙන් පිට දේවල් මේ ශූන්‍යතාවය නම් අපි උදාහරණයක් ගත්තේ මේ ශූන්‍යතාවෙන් පිට දේවල් ඔක්කොම බහිද්දායි තමාගේ නෙවෙයි මම නෙවෙයි මගේ නෙවෙයි බහැර වූ ධම්ම අන්‍ය වූ ධම්ම කියලා. මේක හරියට දැක්කම අර කලින් කිව්වාවසේ ඒ ශූන්‍යතාවයත් අනිත්‍යනාත්ම දර්ශනයෙන් දැක්කම නිවන සිතපත් කරගන්නට පුළුවන් වෙනවා. සම්පූර්ණ කෙනෙක් බ්‍රහ්මභාවයට පත් වුණා නම් විමුක්ති සිතක් ඇතිවෙනකොට වඩා එහා එකක් ඒක. ඒ විමුක්ති සිතේ තමයි ඊළඟට අභ්‍යන්තර භාවය තියෙන්නේ. විමුක්ති සිතෙන් පිටේ ඔක්කොම බහිද්දා බාහිර දේවල් වෙනවා. ඒවා ඔක්කොම බොර වෙනවා විමුක්ති සිත ඔයකට ඕන නම් අපිට ස්පීඩ් ගියදාගේ ආත්මය ගියදාගේ විමුක්ති සිත ගියදාගේ අපස්පාද හේතෝ විමුක්තිය ගියද ඕන නමක් අපිට ඒක දාතෝයි. ඕන කෙනෙකුට ඕන එකක් ඔයකට ගියද ඒක විදියට දන්නේ මොකක් නම දන්නා. අර විමුක්ති භාවයට සිතපත් වෙලා නිදහස් වුණාට පස්සේ ඒ සිත තමයි අන්තිමට මිතුරු වෙච්චි නම. ඒ පිට දේවල් ඔක්කොම පිටම මම හේතුන් නිසා හටගත් මම නොවන මගේ නොවන ධර්ම මේ අන්තිමට ඉතුරු වෙච්ච ධර්මයේ තුල කියන්නේ විමුක්ත සිත තුළ ඒකේ ප්‍රයත්න අපි දකිනවා රූපස්කන්ධයේ එල්ලීගෙන ජීවිතයේ රූපේ පවතින තාක්කල් කර්ම ශක්තියේ මුක්කු ගහලා තිබෙන තාක්කල් මේක බලතේ කර්මයේ මුක්ක බැලේචි ගමන් ජීවිතේන්ද්‍රෝසේ මුදුත් වෙච්ච ගමන් මේක නිවිලා යයි. එහෙම නිවිලා යයි කියලා දකිනවා නම් ඒ අපිට දැන් ආත්මනාශිකනේ ඒ ආකාරයෙන් නිවුණා. එයින් පස්සේ මම කියලා ගන්නට මොනවද ඉතිරවන්නේ? මොන නාමයක්ද මොන රූපයක්ද ඉතිරවන්නේ? නිවනක් හිතේනට එයින් පස්සේ මොකද කියලා ගන්න. මෙතෙන්දී තමයි පැහැදිලිව දකින්නේ දුක්ඛ නිරෝධ ගාමී පරිපදාන සත්‍ය. මේක තමයි දුක්ඛ නිරෝධ ගාමී පරිපදාන සත්‍ය කියලා. මේ දකින පුද්ගලයාට නිවන් අවබෝධ කර පුද්ගලයාට නිවන නිවන කියන එක දුක්ඛ නිරෝධ ගාමී පරිපදාන සත්‍ය බවට පත්වන්නේ. දුක්ඛ නිරෝධ සත්‍ය දුක්ඛ නිරෝධ සත්‍ය කියලා පිටාගෙන ඇලුම් කරගෙන බදාගෙන දඟලන නැත්නම් ඒක අභිය කරන්නේ දුක්ඛ නිරෝධ සත්‍ය එවැනි කෙනෙකුට මාර්ග සත්‍ය පමණයි. අර දුක සම්පූර්ණයෙන් නිවා ගැනීමට හේතු වන මාර්ගය තමයි. මෙන්න මෙහිදී තමයි දසා පරිදි මාර්ග සත්‍ය දස්සාවන්. මෙන්න මේ මාර්ග සත්‍ය දැකීම තුළින් යම් කිසි කෙනෙකුට මා කලින් කී වාසේ ශූන්‍යතාවෙන් ආදී ඉක්මාදීන් යටත් විශේෂ සෝවාන් වතර නිර්වාණ ධාතුවක් දැකන ඒකට කියනවා නිරෝධ සත්‍ය කියලා ඒක නිරෝධ සත්‍යයක් දැකීමේ කියනවා. එතකොට ඒ ආකාරයෙන් කටයුතු කරොත් එන්නේ ඒ නිරෝධ චතුරාර්ය සත්‍ය අවබෝධ කර නිවන් යන්නට පුළුවන්. එසේ හැකියාව ලැබේවා කියලා අපි ආශිර්වාදනය කරලා මේ දේශනාව මෙතන නිම කරන්න හැම දිනාටම නිවන්සෝම අත්පත් වේවා. හොඳයි. මේකට පුදුම දෙවියන් දන්නෝ දන්නා ආකාශ සම්ප්‍රදායෙම පාඩේ ගන්න. Ibigay natin din, dinidami natin ang hutok. Patuloy ka na kami ng mami ba sa mga mo. Idang dito niya nga sa piyawahan mo ito sa එමනම් මේ කරන සියලුම කුසල සත්‍ය මේ යන මෙලොව යහපත සේවා පරලොව යහපත ප්‍රත්‍යව අවසන් වශයෙන් නිවනේ සැනසෙල්ලක් මේ කුසල හේතු වේවා වාසනාව වේවා දේවාදන සේනස නිච්ඡං වද්ධාපිතායනෝ තත්තාරෝ ධම්මා වද්දන්තේ ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්ති මේවච අතෝ නිබාන සම්පත්තේ මිනාතේ ඒ සමිද්ද